ප්‍රාර්ථනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පිටිදූව තිස්සගිරි විහාරය මුරල්ලේ වෙස්ට්ලයින් මාවතේ ශ්‍රී ධර්මාශ්‍රම විහාරය යන උභය විහාරාධිපති සහ විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍යපාද පිටිදූව ධම්මික ස්වාමීන් වහන්සේ පින්නතුනේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ.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 ඒ ගාථාවයි මේ බණහර්සන ශාම දිනෙක්ම ධම්මපදය කියන බෞද්ධ උපදේශක ග්‍රන්ථය පිළිබඳව ඊ타ත්ම හොඳින් හෝ අඩු ප්‍රමාණයකින් හෝ දන්නා බවට කිසිම සැකයක් නැහැ. සමහර දෙනෙක් ධම්මපදයේ වර්ග සියල්ලක්ම කියවලා තියෙනවා. සමහරු එයින් ඊ타ත්ම බැදගත් උපදෙස් දෙන ධර්මගාථා කටපාඩම් කරගෙන තිබෙනවා. කෙසේ හෝ වේවා මුළු ධම්මපදයේම ගාථා සියල්ලක්ම අරගෙන බැලුවහම අපට පෙනී යන වැදගත්ම දේ තමයි අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ පරලොව ජීවිතයටත් වඩා මෙලව ජීවිතයේහි හැම දිනකගේම අර්ථ සිද්ධිය සඳහා මෙලව ජීවිතයේ සිදුවන යම් යම් බැරදි නැති කරගන්නට දෝෂාරෝපණ අඩු කරගන්නට යහපත් ජීවිතයක් ගෙන යන්නට අවශ්‍ය කරන උපදේශ මාලාවක් මේ ධම්මපදයේ තුලින් අපේ බුදුහාමුදුරුව අපට දීලා තියෙනවා. ඒ අනුව අද මේ සෝදානම් වන්නේ පින්නතුනි ඔබ හැම දිනාටම ඒ උතුම් ගාථා ධර්මයේ සඳහන් වන කරුණු ටික කියා දීලා ඔබට යමක් හිතන්නට අවස්ථාව සලසා දෙන්නට ඒ අනුව මේ ගාථා ධර්මයෙන් කියවෙන කරුණ පිළිබඳව මන අවබෝධයකින් යුතුව අහන්නට ඒ වාසිතේ තන්පත් කරගන්නට ඒ අනුව පුළුවන් තරම් Tamanගේ ජීවිත කාලය තුල මේ කරුණු පිළිපදෙමින් Taman බලාපොරොත්තු වන මෙලව යහපතත් පරලොව යහපතත් ඒ වගේම කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණ සම්පත්තියක් ලබා ගැනීමට ප්‍රාර්ථනා කරගන්නට. පින්තුනි මේ ගාථා ධර්මය අපේ ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ කාලයේ සිටපු ඊ타ත්ම සුප්‍රසිද්ධ කාන්තාවක් මුල් කරගෙන ඒ සුප්‍රසිද්ධ කාන්තාව තමයි සිරිමා කියලා කියන්නේ මේ සිරිමා කියලා කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ රාජ වෛද්‍යවරයා වූ ජීවකතුමාගේ නැගණිය ජීවක වෛද්‍යවරයාගේ නැගණිය හැඳින්වුවේ සිරිමා කියලා නමේ. මේ ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ මුලින්ම ප්‍රසිද්ධභාවයට පත් වුණේ තුනුරුවන් පිළිබඳව සෙනෙහසක් ගරුත්වයක් ඇති කරගත්ත උපාසිකාවක් වශයෙන් නෙවෙයි රජදරුවන් සිටුවරුන් ඇතුළු සමාජයේහි ඊ타මත්ම ප්‍රභූ පෙළන්තිය සතුටු කළ ගණිකාවක් වශයෙන් සිනමා කියලා කිව්වහම බුදුහාමුදුරන්ගේ කාලයේදී ඊ타මත්ම සුප්‍රසිද්ධ ගණිකාවක් මෙය එක්තරා දවසක මගේ ජීවිත කාලය තුලදී උත්තරා කියන එක්තරා උපාසිකාවකට මම දෝෂාරෝපණයක් කළා කිසියම් හේතුවක් නිසා. නමුත් පසුව මේ සිල්මාට තේරුම් ගියා තමන්ගේ වරද තමන්ගේ වරද නිසා අහිංසක උපාසිකාවකට නිකරුණේ දොස් නැගුවා කියලා. ඒ නිසා ඒ උත්තරාවගෙන් සමාව ගන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවක මේ සිරිමාට ආරංචි වුණා දිනක් බුදුහාමුදුරුවෝ මේ උත්තරා කියන උපාසිකාවගේ ගෙදරට දාණය පිණිස වඩිනවායි කියලා. එදා සිරිමාත් මේ ගෙදරට ගිහිල්ලා දන් වල දාවසානයේදී බුදුහාමුදුරුවන්ටත් මේ කාරණේ කියලා බුදුහාමුදුරුවනේ මගෙන් මේ උත්තරා උපාසිකාවට බලවත් වරදක් වුණා මම මේකට සමාව ගන්නයි ආවි කියලා සඳහන් කළාම බුදුහාමුදුරුව එතෙන්දී බණක් දේශනා කළා ඒ බණ අහලා සිරිමා සෝවාන් ඵලයටපත් වුණා. දැන් සිරිමා කියලා කියන්නේ ගණිකාවක් නෙවෙයි සෝවාන් ඵලයටපත් වෙච්ච බුදුන් දහම් සඟුන් විශ්වාස කරන ඊටමත් හොඳ උපාසිකාවක්. එතන ඉඳලා සිරිමා තමන්ගේ මුළු මහත් කාලයම යෙදෙව්වේ තමන්ගේ ජීවිත කාලය තුලම රැස් කරපු මුදල් සම්භාරයේ යෙදෙව්වේ ශාසනය සභා දන් පින් ආදී කටයුතු සභා මය පුරුද්දක් වශයෙන් හැමදාම Tamange ගෙදර අට නමකට දන් පිලක් සකස් කළා හැමදාම ගෙදරට අට නමක් වැඩම කරනවා ඒ වැඩම කරවන්නේ විහාරස්ථානයේ සිටින වැඩිමහලු වයස් පිළිවෙලින් ඇය සිරසක් කරගෙන තිබුණා වැඩිමහලු වයස් පිළිවෙලින් ප්‍රමාණිකූලව දිනපතා තමන්ගේ ගෙදරට වැඩම කරන්නට ඒ අටනමට අවශ්‍ය කරන සීලම දානෝපකරණ තමන්ගේ අතින්ම දෙනවා කියලා. ඉතින් මේ විදිහට දීගෙන ආව කාලයක් එක්තරා හාමුදුරු කෙනෙක් මේ තමන්ගේ නියමිත දිනයට මේ සිරිමාගේ ගෙදරට ඇවිදින් දාණය වළඳන ඇය තවත් කරන දෙයක් තිබුණා වික්ෂුන් වහන්සේලාට දාණය වළඳවල පාත්‍රයට නැවත කැවිලි පෙවිලි ගිතෙන් උක්සකුරු මේ ආත්මය පුරවල දීලා තමයි පිටත් කරන්නේ එනිසා මේ ස්වාමීන් වහන්සේලා දන්වලදා අවසානයේදී මේ ආහාර වලින් පිරුණු පාත්‍රයක් අරගෙන තමයි තමන්ගේ ආරාම වලට වැඩම කරන්නේ. ඒ වගේම මේ තනත්තිය තමන්ගේ අතින්මයි භික්ෂුන් වහන්සේලාට දන් පිළිගන්වන්නේ. මෙහෙකාරියන්ට කියන්නේ තමන්ගේ අතින්ම දන් පිළිගන්වනවා. මේ භික්ෂුන් වහන්සේ ආරාමයට ගිහිල්ලා ඒ විදිහට ආරාමයට ගිහිල්ලා අනිකුත් භික්ෂුන් වහන්සේලාට විස්තර කෙරුවා මේ සිරිමා උපාසිකාවගේ දානය පිළිබඳව. පින්වත්නි මෙතන රහතන් වහන්සේලාත් හිටියා, පෘථග්ජන භික්ෂුන් වහන්සේලාත් හිටියා. මේ කතාව වහගෙන හිටපු එක්තරා පෘථග්ජන භික්ෂුන් වහන්සේ නම තරුණ හාමුදුර කෙනෙක්. ඒ හාමුදුරුවෝ මේ හාමුදුරගෙන් අහනවා කොහොමද සිරිමා කියන්නේ වයස්ගත කෙනෙක්ද, තරුණ කෙනෙක්ද? ඊළඟට මේ හාමුදුරුවෝ කියනවා අනේ මොන වයසක්ද මේ රටේම නෑ ඒ තරම් ලස්සන කාන්තාවක් හරිම ලස්සනයි හරිම ප්‍රියමනාප රූප සම්පත්තියක් තියෙනවා දකින්න දකින්න ආසයි මේ විදිහට අය වර්ණනා කළාම මේ කතාව අහගෙන හිටපු අර තරුණ හාමුදුරුවන්ට බලවත් ආශාවක් ඇති වුණ සිරිමාගේ ගෙදරට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ටත් දන් වේරක් වළඳන්නට. ඉතින් මේ හාමුදුරුවෝ කොහොම හරි ඊට පස්සෙන්ද දවසේ මේ ගෙදරට යන විදියට අවස්ථාව සලසගෙන ශ්‍රීමාගේ ගෙදරට දහවල් වැඩම කළා. මේ වැඩ පිට කලින් දවසේ මේ ශ්‍රීමා දන් පිළේ කටයුතු කරලා ටිකක් මහන්සි වෙලා ගිලන් භාවයටපත් වෙලා හිටපු වෙලාවේ ඊට පස්සෙන්දා දන් වේල පිළිගන්වන්නට මය ඉස්සරහට පැමිණියේ නැහැ. මය බලවත් ලෙස ගිරන් වෙලා හිටියා. Tamange සේවිකාවන්ට කිව්වා මම ළඟින් ඉන්නේ මට බෑ එළියට එන්න මට අමාරුයි. ඔයගොල්ලෝ ගිහිල්ලා බඩවතුර භික්ෂුන් වහන්සේලාට දානේ බෙදලා දෙන්නට, දන් වළඳවන්නට, ඒ වගේම ගෙන යන්නටත් සකස් කරන්නටයි කියලා. මේ දිවිත මේ හාමුදුරුවෝ ගන්න බල දන අතර යන හාමුදුරුවෝ වටපිට බලනවා කෝ මේ කියපු ආරංචිය කියපු මේ ස්වරූපී කාන්තාව කියලා. ඇයි දකින්න ලැබුණේ නැද මේ හාමුදුරුවන්ට හිතට තරමක් අමාරුයි. ඔය තමන් ආවේ දාණය වල දන්නම නෙවෙයි මේ රෝමත් කාන්තාව දැකීමේ අභිලාෂයෙන්. කෙසේ හෝ වේවා අවසානයේදී මේ සිරිමාව අර සේවිකම් දෙදෙනෙකුගේ අත් අල්ලගෙන දන්තිලට ආවා හාමුදුරුවන්ට බැදලා සමාව ගන්නට Tamanට ඉදිරියට පැමිණෙන්නට බැරි වීම පිළිබඳව මේ ආවහම තමයි අර හාමුදුරුවෝ දැක්ක සිල්මාව. දැක්කම මේ හාමුදුරුවන්ට හිතට ඇති වුණා බලවත් රාග චේතනාවක්. මේ හාමුදුරුවෝ පන්සලට වැඩියා ගිහිල්ලා අරගෙන ආපු පාත්‍රෙත් දාලේ පාත්‍රෙත් පැත්තකින් තියලා සිවුරක් බිම එලාගෙන එතන බුදිය ගත්තා. මේ හාමුදුරුවන්ගේ දැන් හිත පාලනය කරගන්න හරිම අමාරුයි. සිනමා දුටු වේලාවේ ඉඳලම හිතට මහා බද දීමක් වෙනවා. ඊට පස්සෙන්ද වෙනකොට සිනමාව බලවත් ලෙස රෝගාතුරව සිටපු නිසා කලුරිය කළා. සත්‍යරෝ ගිහිලා බුදුහාමුදුරුවන්ට සලකලා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මහා කනගාටුදායක මරණයක් සිද්ධ වුණා. බුදුහාමුදුරුවෝ අහනවා කවුද රජතුමනි? බුදුහාමුදුරුවනේ සිරිමා. යා මරුණා. මට හරීම දුකයි කනගාටුයි. අද මුළු නගරයම ශෝක වෙන දවසක්. ඊළඟ බුදුහාමුදුරුවෝ හජ්ජරුවන්ට ප්‍රකාශ කරනවා මහරජ සිරිමාවගේ මృతදේහය සුසාන භූමියට අරගෙන යන්නට අද අරගෙන ගිහිල්ලා දවස් 3ක් යනතුරු කිසිදු කටයුත්තක් නොකොට ආරක්ෂකයන් ලවා ඒ මృతදේහය ආරක්ෂා කරමින් තියාගන්නට අමුසොරට මිනි කන්නට එනවා සුනකයින් හිවලුන් කපුටන් ආදී සත්තු මේ කිසිම සතෙකුට මේ මృతදේහයට සමීපවන්නට ඉත නොදී දවස් 3ක් යනතුරු ආරක්ෂා කරන්නටයි කියලා. හජ්රොත් ඒ විදිහට කළා. මේ මృతදේහය අමුසොරට අරගෙන ගිහිල්ලා දැන් ආරක්ෂකෙන් යදෙව්වා කිසිම සතෙකුට මේ ස්ථානයට එන්නට ඉඩ නොදී ආරක්ෂා කරන්නටයි කියලා මොකද අද වගේ අද කාලේ වගේ මේ මృతදේහ කල් සබා ගැනීමේ බෙහෙත් ගල්වන ක්‍රමයක් එදා තිබුණේ නැහැ. හතරවෙනි දවසට උදා වුණා. හතරවෙනි දවසේ බුදුහාමුදුරුවෝ රජතුමාට සඳහන් කරනවා මහරජේ අද සිරිමාගේ කටයුතු බුමුදාන කටයුතු සිදු කරන්නට ඕන. මමත් භික්ෂු මහා සංඝයා වහන්සේ සමග සුසාන භූමියට එනවා. ඔබ මේ වෙලාවේදී නගරේ හැම ප්‍රදේශයකටම අනබෙර කරුවන් යවන්නට සුප්‍රසිද්ධ සිරිමා වියගියා ඇයගේ අවසන් කටයුතු අද ප්‍රණත්තේදී සුසාන භූමියේදී සිදු කරනවා ගෙවල් ආරක්ෂා කර ගැනීමට එක පුද්ගලයෙක් පමණක් නවත්තලා අනිත් සියලු දෙනාම මේ කටයුත්තට සහභාගී වීම සඳහා සුසාන භූමියට පැමිණෙන්නටයි කියලා. රජුරොත් මේ විදිහටම කළා. අති විශාල පිරිසක් හැන්දෑව වෙනකොට මේ සුසාන භූමියට රැස් වෙලා හිටියා වෙනද මේ වගේ කටයුත්තකට නොපැමිණෙන පිරිසක්. එකක් බුදුහාමුදුරුවන්ගේ ඉල්ලීම අනිත් කාරණය රජුරුවන්ගේ රාජාඥාව. දැන් මහා අරුබුත් පුදුම දෙයක් මෙතන සිදු වෙන්නට යන්නේ. විශාල පිරිසක්. ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර මේ හැම දෙනෙක්ම සුසාම භූමියේ කැමතින් හිටියා. හජතුමා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ස්වාමීනි බුදු පියාණන් වහන්සේ දැන් අපි මොකද කරන්නට ඕන? අර බුදුහාමුදුරුව අහනවා මහරජ මේ කවුද මේ ගියේ? ස්වාමීනි සිරිමා. කවුද සිරිමා කියලා කියන්නේ? මේ රටේ හිටපු ප්‍රසිද්ධ ගණිකාවක්. එයාට බුදුහාමුදුරුවෝ අහනවා "මම කාගේ කවුද?" බුදුහාමුදුරුවනේ "මම අපේ ජීවක වෛද්‍යාචාර්යතුමාගේ නැගණිය." මම මේ නගරේ හිටපු මහා ධනවත් කාන්තාවක්. අපිට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහරජ දැන් අපි මේ මල සිරුර බෙන්දේශ කරන්නට ඕනේ. රජුට මහා පුදුමයක් දැනුණා. මලසිරුරක් බෙන්දේශ කරන්න මේ ලෝක ඉතිහාසයේ කවදාකවත් සිදු නොවුණු අරුම පුදුම දෙයක්. මලසිරුරක් බෙන්දේශ කරන්නට. තරජ්ජු වහන බුදුහාමුදුරන්ගේ ස්වාමීනි කොහොමද මේක කරන්නට ඕන? බුදුහාමුදුරෝ සඳහන් කරනවා මහරජා මෑගේ ශරීරය මසුරන් 1000කට කැමැති කෙනෙකුට ගන්න කියලා දැන් ප්‍රකාශ කරන්නට වසුරම් 1000 විශාල මුදලක් රජුරෝ ප්‍රකාශ කරවමති එක්ලවා පෙසිරුමාගේ මృతදේහය මෙතන තියෙනවා මසුරම් 1000ක් දීලා ඕනම කෙනෙකුට කැමැති කෙනෙකුට ගෙදරගෙන යන්න පුළුවන් කියලා කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ රජුරෝ කියනවා බුදුහාමුදුරන්ට බුදුහාමුදුරනේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ ඊළඟට බුදුහාමුදුරුවෝ සඳහන් කළා එහෙමනම් මහරජා මේකෙන් බාධයක් මසුරන් 500ක් ඒත් කවුරුවත් නැහැ මේ විදිහට බුදලෙන් එන්න එන්න භාගي භාගي අඩු කරලා අන්තිමට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහරජා එහෙමනම් ඕනම කෙනෙකුට මේ සිරිමා කියන මේ වටිනා තනත්තියගේ මෘතදේහය නොබිලේ ලබා දෙනවා ගෙදර කැමති කෙනෙකුට ගෙන යන්නට කියලා. කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ. පින්නතේ මේක තමයි අතිරමත් වෙන්දේශීය මේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන. මේක කලින් මේ තනත්තිය එක දිනයකට මසුරන් 1000ක් වියදම් කරලා Taman අවශ්‍ය තැනකට ගෙන යන රාජකුමාරවරු සුතු කුමාරවරු හිටියා. නමුත් අද නොමිලේවත් ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුව සඳහන් කරනවා පිරිසට පේනව නේද? එදා මේතරම් වටිනාකමක් තිබිච්ච මේ ශරීරයක් අද නොමිලේවත් කිසිම කෙනෙක් නොගන්න තත්ත්වයකටපත් වෙලා තියෙනවා කියලා බුදුහාමුදුරුව අරම කලින් සඳහන් කරපු ගාථා ධර්මයෙන් බණ දේශනා කළා පින්වත්නි. පස්ස චිත්තකතං බිම්බං අරෝකායන් සමුස්සිතං ආකුරං බහුසංකප්පං යස්සනත්තේ දුවං පිති මේකයි බුද්ධ දේශනාව මේ කණත්තේ ඉඳගෙන කරපු මේ සරල තේරුම පින්වතුනි වන සමූහයක් ඒකල කියන්නේ තුවාල රාශියකින් යුක්ත 300ක් පමණ ඇටවලින් නගා සිටවන ලද ස්ථිර පැවැත්මක් නැති නිරන්තරයෙන්ම වෙනස් වෙන. නමුත් බොහෝ දෙනා හොඳයි කියලා සුබ වශයෙන් කතා කරන මේ විචිත්‍රාකාරයෙන් සරසර ලද මේ ශරීරය දිහාව නැවත වරක් හරි බලන්න බුදුහාමුදුරුවෝ මේ පිරිසට දේශනා කරනවා දැන් සිරිමාගේ මනසිරුර මෙතන තියෙනවා එහෙම පිටින්ම මේ මල සිරුර පින්වත්නි දැන් දවස් 4ක් වන විට පණුව ගලන සිරුරක් බවට පත් වෙලා. එදා තිබිච්චතර ලස්සන කෙස්වැටිය අර ලස්සන ශරීරය පැහැපත් මුහුණ අද දකින්නම නැහැ. කිසියම් කෙනෙක් අම්ම කෙනෙක් මිදුලේ පැදුරක් එලලා සුදු සහල් ටිකක් අවුවට වේලෙන්න මේ පැදුරේ දැම්මොත් එහෙම ඒ දර්ශනය වගේම තමයි දැන් මේ මృతදේහය තුලින් ගලාගෙන එන පණුවන්. ඇඟේ සම පේන්නේ නැති තරමට පණුවන් හැම පැත්තකින්ම මේ සිරුර වසාගෙන ඉන්නවා. ඒ දිහාව තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙතන ඉන්න පිරිසට බලන්න කියලා පින්වත්නි දැස් කරලා බලන්නට මේ තුවාල වලින් යුක්ත වුණු 300ක් පමණ ඇටවලින් සකස් වූ නිර්මාණය වුණු ස්ථිර පැවැත්මක් නැති නමුත් බොහෝ දෙනා හොඳ ලස්සනයි සුභයි කියලා වර්ණනා කරන විචිත්‍ර විදියට සකස් කරන ලද ශරීරයට අද මේ මොකද වුනේ කියලා බලන්නට මේ බුදුහරක දේශනාව. පින්වත්නි මේ ගාථා ධර්මයෙන් වැදගත් අදහසක් අපට ඉදිරිපත් කරනවා. අපි මේ සුභයි කියලා හොඳයි කියලා වටිනාකමක් තබාගෙන සිටින මේ ජීවිතය මොනතරම් අසුබද මොනතරම් නොවටිනා අස්තිර වූ දෙයක්ද කියන බව පෙන්눔 කරන්න තමයි බුදුහාමුදුරුවෝ මේ අවස්ථාව උදා කරගත්තේ. ඒකයි මා කිව්වේ මුලින්ම මේ ලෝකයේහි බලකුණක් බෙන්දා බෙන්දේසි කරපු තැන විතරයි. කවුරුවත් නොකරන තරම්. බුදුහාඳුරන්ට ඕමනාකම තිබුණා. ඊ타මත්ම වටිනා දෙයක්. ඊ타මත්ම නොවටිනා දෙයක් බවට පත් වෙන ආකාරය සියලු දෙනාගේම ඇසින් දැක බලා ගන්නට ඉඩ සැලසීම. ඒ අනුව පින්වත්නි මේ ධාතාවෙහි සඳහන් වෙනවා මේ පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහුසංකප්පං යස්ස නත්තේ දොවං තෙති මේ රූපය මිනිස් ඇස් මුලා කරන එකක් බව චිත්ත කතං කියලා කියන්නේ පින්වත්නි මිනිස් ඇස මුලා කරනවා කොහොමද මුලා කරන්නේ විවිධාකාරයෙන් කරන ලද සැරසිලි වලින් අපි විසුණු වහන්සේලා ගැන නෙවෙයි ඔය ඇත්තෝ තමන්ගේ ශරීරය දර්ශනීය ආකාරයෙන් විචිත්‍ර ආකාරයෙන් ප්‍රදර්ශනාකාරයෙන් සකස් කරගන්නට මොනතරම් මහන්සි ගන්නවද කියලා හිතලා බලන්නට මේ ශරීරය නමුත් මෙබඳු ආකාරයෙන් සකස් කරන මේ ශරීරයේහි කුඩු කසල දැගිරෙන අපද්‍රව්‍ය වලින් බහුල වූ තනක් මේ හිතලා බලන්න පින්වත්නි වෙසක් කාලයට වෙසක් සමයේට අපේ මේ රට පුරාම නිර්මාණය කරවන ලබන දෙයක් තියෙනවා අපි මේකට කියනවා තොරන් කියලා. ඔයත් මේ තොරන් බලන තියෙනවා. තොරණක හැලරුව ඔයත් දැකලා තියෙනවා. ඔයත් තොරන් බලන්නේ ඇයි? ඒ තොරණෙන් විස්තර කරන කිසියම් ජාතක කතාවක් පසුබිම් කරගෙන විස්තර කරන බණ අහන්නට දෙන්නේ නැහැ. එහි ඊ타මත්ම දර්ශනීය ආකාරයෙන් අදින ලද චිත්ත තියෙනවා. ඒ වගේම විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන විදුලි බුබුලු දහස් ගණනක් තියෙනවා. ඔය අත තොරණක් බලන්න යන්නේ ඇයි? මේ චිත්‍රක් මේ විදුලි බුබුලු බලන්නට ඇසට නවන්නට බලහන්න නෙවෙයි. කිසියම් ආකාරයකින් තමගේ ජීවිතයේ නොහැදියාවක් නැති කරලා හැදියාවක් ඇති කරගන්නටත් නෙවෙයි. දැන් බලන්නට මේ තොරණේ ආකෘතිය දිහාව තොරණක ඉදිරිපත් පතින් බලනකොට හරිම හැඩයක් තියෙනවා. නමුත් මේක පිටිපස්සට ගිහිල්ලා බලන්න පුළුවන් නම් තනි කරම තියෙන්නේ පුවක් ගස් රාශියක් එකට ඉඳලා ඒ අතට මේ අතට ලණු වලින් බැඳලා සකස් කරන තිබෙන එක්තරා රාමුවක්. එහෙම නැත්නම් මේ තොරණේ ඉදිරිපස තිබෙන චිත්ත රාමු ටික විදුලි බුබුලුත් එක්ක ගැලෙවුවොත් ඔයත් අත මොනවද පේන්න තියෙන්නේ? මුළුමනින්ම පුවක්ගස් රාමුවක්. සිය ගණනක් පුවක්ගස් මෙතන තියෙනවා. මා මේ උපමාව කිව්වේ පින්වත්නි අපේ ජීවිතයක් මේ තොරණක් වගේ තමයි. සමහර දෙනා තමාගේ ජීවිතය රූපය ඊ타මත්ම ලස්සරට දැකුම් කඳු විදියට සකස් කර ගන්නවා. ආලේප ගන්වලා ලස්සනට සකස් කර ගන්නවා. නමුත් ඒ සියල්ලක්ම මරණයටපත් වුනහම මොකද වෙන්නේ? මේ සියල්ලක්ම පණුවන් ගහන බුදමක් බවට පත් වෙනවා. අර බුදුහාමුදුරු සඳහන් කරනවා මෙහි 300ක් ඇත තියෙනවා කියලා. තරණක් වුණත් පින්වත් මේ කුවක්ගස් බිමට ඉඳලා නගා සිටවුවාම තමයි මේ තොරණ පොළවෙන් උඩ තියෙන්නේ. ඒ වගේම අපේ මේ පාවල තියෙන ඇට කැබලි දෙකෙන් තමයි අපේ ශරීරය නගා සිටවල තියෙන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා මේ ශරීර කූඩුව තුල ඇට 300ක් තියෙනවායි කියලා. පින්වත්නි බුදුහාමුදුරන්ගේ දේශනාව සත්‍යක් වෙලා තියෙනවා. අද වෛද්‍ය ශාස්ත්‍රය වුණත් පිළිගන්නවා ශරීරයේ ඇට කැබලි 300ක් තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට නිර්මාණය කරපු තැනක් ඊළඟට මෙහි තියෙනවා අරුකායම් අරුකායම් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළේ වන. එහෙම නැත්නම් තුවාල. අපේ ශරීරයේ තියෙනවා මේ අපද්‍රව්‍ය වැගිරෙන තැන් නවයක්. අරුකායම් කියලා කියන්නේ ඒකයි. බලන්න පින්වත්නි අපේ මුඛය S2 කංශිදරු දෙක නාස්පුඩවල් දෙක ඒ වගේම මනබූත්‍ර වැගිරෙන තැන් මේ ඔක්කොම අරගත්තාම කීයක්ද? 9ක්. මේ නවවදෑරුම් ස්ථාන වලින් ශරීරයේ පිට වෙන්නේ මොනවද? ඔක්කොම අපද්‍රව්‍ය. අපි කන බොන දේවල් ශරීරය තුළදී ක්‍රියාත්මක වෙලා අවශ්‍ය කරන දේවල් රසය පෝෂණය ලේවලට උරාගත්තට පස්සේ ඉතුරු කොටස් මල මූත්‍ර මගින් ශරීරයෙන් පිට කරනවා. එනිසා පින්වත්නි මේ ශරීරය තුල තිබෙන මේ සියලුම දේකුණු අපි යහපත්ය පිළිකුල් නැtei කියලා හිතනවනම් මේක මහා බොළඳ සිටිවිල්ල. දැන් බලන්නට අපේ කටේ තියෙන කෙල මම මේ උදාහරණයක් කියන්නේ ඔය ඇත්ත හිතලා බලන්නට. මා ඇසුවොත් එහෙම ඔය ඇත්තන්ගෙන් කෙල පිරිසුදු දෙයක්ද අපිරිසුදු දෙයක්ද කියලා ඔය ඇත්තෝ දැන් දෙගිඩියාවට පත් වෙලා ඉන්නව නේද? දෙගිඩියාටපත් කරලා තියෙනවා. ඇයි? කෙල පිරිසුදුය කියනවාද කෙල අපිරිසුදුය කියලා කියනවාද? තමන් පිරිසුදුය කියලා කිව්වොත් එහෙමනම් මේ කෙල තමන්ගේ මුවින් පිට වුණත් පිරිසුදු වෙන්නට ඕනනේ. කටේ තියෙන කෙල ටිකක් බිමට දාන්න කොලයකට දාන්න දාලා ඉවර වෙලා දැන් ඔය බිමට දාපු කොලයට දාපු කෙල ටික අපි කිව්වොත් එහෙම නැවතත් ඕක දිවෙන් ගන්න කියලා කාටද පුළුවන් මේ කරන්න? මම හිතන්නේ මේක කාටවත් කරන්න පුළුවන් කියලා. හොඳයි. ඒ කෙල ටික දිවෙන් ගන්න එපා, කටෙන් ගන්න එපා. ඇඟිල්ලෙන් ඒ කෙල ටික පිරිමදින්න පුළුවන්ද ඔබට? බෑ ඒත් බෑ. ඇයි? ඒ තරමටම පිළිකුල්. බලන්න පින්වත්නි. අපේ කටේ තියෙන මේ රස කර කර ඉන්න මේ කෙල ටික වුණත් මොනතරම් අපිරිසිදුද? කටේ තිබෙන තෙක් මේක පිරිසිදුයි. කටින් බැහැර කළාට පස්සේ මේක අපිරිසිදුයි. ඒ නිසා අපේ ශරීරයේ තිබෙන සියලුම කොටස් මේවා පින්වත් අපිරිසිදුයි. ඔය ඇත්තෝ අපේ තරුණ පිරිස බොහෝ වෙලාවට තමන්ගේ මව්ට තමන්ගේ පියාට වඩා මේ සිනමා නළු නිලියන්ට ප්‍රිය කරනවනේ තමන්ගේ අම්මට වඩා නිලියකට ආදරය කරනවා සෙනෙහස දක්වනවා තමන්ගේ පියාට වඩා නළුවෙකුට ආදරය කරනවා, සෙනෙහස දක්වනවා. ඊළඟට අනිත් පැත්තෙන් බලන්නට සමහර දෙනෙක් උදේ ඉඳලා හැන්ද වෙනතුරුම ශරීරය සුවඳවත් කරන ආලේප වර්ග තවරගෙන ඉන්නේ. දැන් බලන්න මේ අයගේ ශරීරය සුවඳවත් කරන ආලේප තවරගෙන හිටියා මේ නළු නිලියන් ඇතුළු මේ අය ශරීරය වර්ණවත් කරන අය ඒ අයගේ ශරීරයෙන් පිට කරන දහඩිය සුවඳද කවුද කියන්නේ සුවඳයි කියලා. ඒ අයගේ මල මූත්‍ර සුවඳද නැහැනේ. සිනමා නරුලෙලියන්ගේ මල මූත්‍ර සුවඳයි කියලා කවුරුවත් කියනවාද? නැහැ. අනිත් අයගේ වගේම ඒ සියලුම දේවල් අපද්‍රව්‍ය වශයෙන් බැහැර වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ සඳහන් කරනවා කුමන ආකාරයකින් මේ ශරීරය ලස්සන කරගෙන හිටියත් මේ නව දොරින් පිටවන අපද්‍රව්‍ය මේවා සම්පූර්ණයෙන්ම දුගදහමල අපිරිසුදු ද්‍රව්‍ය වශයෙන් ඊළඟට පින්වත්නි ආතුරං බුදුආගම මේ සඳහන් කරන අනිත් වචනේ තරමයි ආතුරං ආතුර කියලා කියන්නේ ලෙඩ වෙනවා ආතුරය කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ රෝගියෙකුට යක්ෂයෙකුට බය වෙලා එහෙම නැත්නම් කිසියම් දෙයකට බය වුණාට පස්සේ අපි කියනවා ආතුරය කියලා දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ ආබාධය කායික ආබාධ වලට වඩා කෙලෙස් ආබාධ. අර වික්ෂුන් වහන්සේ සිරිමාගේ නම අහපු පමණින් ආශ්‍රයයක් බවට පත් වුණා. ශාරීරික භවින්ද? දැන් ශාරීරික භවින් නෙවෙයි. රාගයේ ඉදිරියට ඇවිල්ලා ආසාව ඉදිරියට ඇවිල්ලා මානසික වශයෙන් ඔහු තදබල රෝගියෙක් බවට පත් වුණා. බුදුහාමුදුරුවෝ සියල්ලක්ම දන්නවා. ඔය නිසා තමයි පින්වත්නි බුදුහාරෝ තනක සඳහන් කරනවා සුසුකං බත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මිනිස්සේසු විහරාම අනාතුරා කියලා. කිසියම් කෙනෙකුට මේ ලෝකයේහි සමාජයේහි සතුටක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා නම් ඒ නිරෝගී පුද්ගලයෙකුට ලෙඩක් නැත්නම් එයා කියනව නේද මට කිසිම ලෙඩක් නැහැ කියලා එයා හරියම සතුටින් ඉන්නේ. ආරෝග්‍ය පරමාලාභා. දීරෝගීකම තමයි මිනිස්සෙකුට ලබන්න තියෙන උතුම්ම ලාභය. ඒ නිසා බුදුහාමුදුරේ මේ ගාථාවේ සඳහන් කරනවා කිසියම් කෙනෙක් අනිත්‍ය රෝගීන් වශයෙන් සලකමින් තමන්ගේ නිරෝගීකම හිතලා සතුට වෙනවා නම් ඔහු මේ ලෝකයේ තෘප්තිමත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් කියලා. ඒ විදිහට පින්වත්නි මෙතන ආතුරං කියලා කියන්නේ දෙද වෙන ස්වභාවය මේ ජීවිතයේ මුළුමනින්ම අපේ ජීවිතය කායික ආබාධ වලටත් වගේම මානසික ආබාධ වලටත් නිරන්තරයෙන්ම පෙළෙන තත්ත්වයක පවතින්නේ කායික ආබාධ වලට වඩා මානසික ආබාධ අපි මහා විෂද රෝගී තත්ත්වයට පත් කරනවා රාගයක් ද්වේෂයක් මෝහයක් කියන මේ අකුසල මූල ධර්ම වලින් පෙළෙන්න කිසියම් කෙනෙක් සිද්ධ වුණොත් එහෙම ඔහු තදබල මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ ගාථාවේ සඳහන් වෙනවා බහු සංකප්පං බොහෝ දෙන හොඳයයි කියලා ආසාවෙන් බලන දෙයක් තමයි මේ රූපය කියන එක. ඒ නිසා මේ පින්වත්නි සමහර දෙනා තමන්ගේ රූපේ ලස්සන කරගන්න මොන තරම් මුදලක් වියදම් කරනවද? බෙලඳ පොලේ තිබෙන විවිධාකාර සබන් වර්ග, ආලේපන වර්ග මේ සියල්ලක්ම අරගෙන ඇවිතින් පාවිච්චි කරන්නේ කොමකටද? වෙනත් කෙනෙකුට නොදැවෙන රූප සම්පත්තියක් Tamanට හිමි කරගන්නට. බලක් නෙවෙයි, දෙවරක් නෙවෙයි, නැවත නැවතත් Taman දෙස ආකර්ෂණය ඇති කර ගැනීම තමයි බොහෝ දෙනාගේ සිරිත. නමුත් මේ හොඳයි කියන මේ ආකර්ෂණය ලබා ගන්නා වූ මේ ශරීරය තුල එවැනි தත්ත්වයක් තියෙනවද කියලා බලන්නට සිද්ධ වෙනවා. බුදුහාම සඳහන් කරනවා යස්ස නත්ති දුවන් තිති මේ ස්ථිර තැන්පත් කමක් නැහැ. මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේ ශරීරය නිරන්තරයෙන්ම පින්වත්නි කොතනකටද ගමන් කරන්නේ විනාශය කරා ගමන් කරනවා ජරාව කරා ගමන් කරනවා ව්‍යාධිය කරා ගමන් කරනවා මරණය කරා ගමන් කරනවා මේක දකින්න පුළුවන් හොඳම දේ තමයි පින්වත්නි අපේ මේ බුදුහාඳුරෝ සඳහන් කළේ අනිත්‍යවත සංඛාරා කියලා සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා සංස්කාර ධර්මයන් සියල්ලක්ම අනිත්‍යයි ඒ වගේම බුදුහාරෝ තවත් තැනක සඳහන් කරනවා මෙන්න මෙහෙම පේනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තේනි. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ සත්තං පඤ්ඤායති කියලා. හරි ලස්සන දේශනාවක්. පේනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි මහණෙනි මේ සංකත ධර්මවල ලක්ෂණ තුනක් තියෙනවා අය. පින්වත්නි කුමක්ද මේ සංකත කියලා කියන්නේ? සංකත කියනගන්න හේතුවකින් ප්‍රත්‍යයෙන් හටගත්ත ඒ වගේම හේතුවකින් ප්‍රත්‍යයෙන් විනාශ වන දේවල්. මේකට කියනවා සංකත කියලා. දැන් ජීවනට කියනවා අසංකත කියලා. ඇයි? එතන හේතු ප්‍රත්‍යක් නැති නිසා. නිවන ඇර මේ ලෝක ධාතුවේ පවතින මේ පෘථිවිය ඉරහඳ තාරකා ගස්කොළන් ගංගා මහමූද සතා සිව්පාව ආදී වූ මේ සියලුම වස්තුන් ගලින්නේ මොකටද පින්වත්නි සංකත ධර්ම වලට මේක මතක තියාගන්න එහෙමනම් අපි අපිත් සංකතයි මනුෂ්‍යයා සංකතයි එතකොට මේ සංකත ධර්ම හඳුනා ගැනීමේ ලක්ෂණ තුනක් බුදුහාරු සඳහන් කරනවා මතක තියාගන්න මේ කරුණු තුන මොකක්ද පළවෙනි එක උපාදෝ පඤ්ඤායති හැම සංකත ධර්මයක තියෙනවා හට ගැනීමක් ජීවියෙක් නම් උත්පත්තියක් තියෙනවා එහෙම නැත්නම් ආරම්භයක් තියෙනවා සංකත ධර්ම හඳුනා ගැනීමේ පළවෙනිම ලක්ෂණය තමයි පින්වත්නි මේක කොහොමද උත්පත්තියක් එහෙම නැත්නම් ආරම්භයක් එහෙම නැත්නම් හට ගැනීමක් තියෙනවා ඒ පළවෙනි ලක්ෂණය දෙවෙනි ලක්ෂණය වයෝ පඤ්ඤායති විනාශයක් තියෙනවා මරණයක් තියෙනවා. එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා නම් කෙලවරක් තියෙනවා. සංකත ධර්ම වල දෙවෙනි ලක්ෂණය තමයි මේ. විනාශයක් තියෙනවා නැත්නම් මරණයක් තියෙනවා. එහෙම නැත්නම් කෙලවරක් තියෙනවා. දැන් අපි ලක්ෂණ දෙකක් කිව්වා. තුන්වෙනි ලක්ෂණය තමයි පින්වත්නි තේතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති අර පළවෙනි ලක්ෂණයයි දෙවෙනි ලක්ෂණයයි අතර පැවැත්ම මොකද්ද? සත්‍ය කරගත්තොත් එහෙම මුල්ම එක අපි කිව්වේ උත්පත්තිය. දෙවෙනි එක අපි කිව්වේ මරණය. උපතත් මරණයත් අතර පැවැත්මක් තියෙනවා. හරි ලේසි හිතා ගන්නට. මේ සංකත ධර්මවල තුන්වෙනි ලක්ෂණය. එහෙමනම් පින්වත්නි, මිනිස්යන් වන අපි සංකත ධර්මයි. අපේ උත්පත්තියක් තියෙනවා, අපේ පැවැත්මක් තියෙනවා, අපි කවදා හෝ මරණය කියන ලබන தත්ත්වයට අනිවාර්යයෙන්මපත් වෙනවා. එමනම් අපි අපි සංකතයි. මේ මේ වෙනස් වීම තේරුම් ගන්න පින්වත්නි මා ඉතාවත්ම සරල උපමාවක් ඔයයන්ට කියන්න. බුදුහාරු දේශනා කළානේ අනිත්‍යවත් සංකාර මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි නිට්ටය නෑ. එක තැනක මොහොතක්වත් තියෙන්නේ නෑ. නිරන්තරයෙන්ම මේක වෙනස් වෙනවා. මේ වෙනස් වීම සලකා බැලීමට ඔය ඇත්තන්ට කදිම උපමාවක් ඔය ඇත්තන් ළඟ තියෙනවා. බලන්න. ගෙදර තියෙන ඔර්ලෝසුව බලන්න. අපේ බඩගෙන ඉන්න ඔර්ලෝසුව දිහා බලන්න. ඒ ඔර්ලෝසුව වල තත්පර කටුව දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නට මොකද වෙන්නේ බලන්න. තත්පර කටුව තත්පරයෙන් තත්පරේ වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා නේද විනාඩි බවටපත් වෙන්නේ, පැයවලටපත් වෙන්නේ, දිනවලටපත් වෙන්නේ, සතිවලටපත් වෙන්නේ, මාසවලට අවුරුදු ගණන් මේ මේ තත්පරයෙන් තත්පරේ වෙනස් වීම නිසා නේ පින්වත්නි බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර අදිම දේශනාවක්ද මේ දේශනා කළේ එනම් මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ වෙනස් වීමක් තියෙනවා මේ ස්ථිර පැවැත්මක් නැහැ කියන එක තමයි අපි මේ ගාථාවේදී මේ කාරණයෙන් දැනගන්නට ඕන කරන්නේ ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරනවා මේ ශරීරයේ තිබෙන නවදගත්කම මොනතරම් ධනවන්තයෙක් වුණත් රූප සම්පත්තියෙන් යුක්ත කෙනෙක් වුණත් තමාගේ ශරීරයේහි මේ පුහු ආටෝප ගතිය තියෙන බව කිසියම් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තියෙනම යථාර්ථයක් දැක්මක් තියෙනවා බලන්න පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ අර බුද්ධ බව පතා ගවේෂණයක යෙදෙන අවස්ථාවේදී ඔය ඇත්ත අහලා තියෙනවාද නේද මෙන්න මෙහෙම වචනයක් කිං සත්‍ය ගවේෂී බුදුහාමුදුරෝ ගවේෂණය කළේ කුමක්ද ඇත්ත කියලා කියන්නේ මොකද්ද යථාර්ථය කියලා කියන්නේ මොකද්ද මේ මුළු ලෝකෙම බොරුවෙන් වැහිලා තිබෙන කාල පරිච්ඡේදයක බුදුහාමුදුරෝ ගවේෂණය කළේ පින්වත්නි සත්‍ය කියන්නේ මොකද්ද? මොකද ඇත්ත කියලා කියන්නේ? කිං සත්‍ය ගවේෂි? දැන් ඒ සත්‍ය පිළිබඳව හොයපු බෝධිසත්වයන් වහන්සේගේ දැක්මට අහවුණු තැනක් තමයි මේ අපේ පංචස්කන්ධය සත්‍යය කියන එකක්. මේක සම්පූර්ණයෙන්ම අපේ ඇස මූලා කරන ස්කන්ධ පද්ධතියක්. අර තරක දේශනා කරලා තියෙනවනේ පේන පින්දූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥාන කියලා මේ පංචස්කන්ධය බුදු ආමුද්‍රෝ උපමාවලට දේශනා කරපු හැටි පේන ගොඩකට දිය බුබුලකට කෙහෙල් ගහකට මිරිඟුවකට මායාවකට මේ ශරීරයේ දැක්ම ඒ ආකාරයෙන් බලන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථා බුබ්බුලකම් පස්සේ මරීච කූපමං බුදුහාඳුරෝ දේශනා කළේ මේ ශරීරය දිය බුබුලක පැවැත්මට අනුව විග්‍රහ කරලා බලන්නටයි කියලා ඇයි පින්වත් එහෙම දේශනා කළේ දිය බුබුල කියන එක වතුර තුල හටගන්නා වූ රමණීය දෙයක් හරි ලස්සනයිනේ පුංචි දරුවෝ වුණත් දිය බූලක් වතුරට හත ගත්තාම ඒ පුංචි ළමයි ඒකෙන් සෑහෙන සතුටක් විඳිනවා. බැඩි හිටියෙක් වුණත් දිය බූලක් දැක්කම ඒකේ හරිම ලස්සනක් තියෙනවා. සුන්දරත්වයක් තියෙනවා. ඇතුළත මොනවද තියෙන්නේ? ඇතුළත තියෙන්නේ වායුව පමණයි. මේ දිය බුබුල වෙනත් ඒක ස්පර්ශයේ බුදු සැනීම කුමක්ද වෙන්නේ? දිය බුබුල ගහනවා. පිට අර වතුර පොත්ත වතුරට එකතු වෙනවා වායුව වායු ගෝලයට එකතු වෙනවා අපිත් එහෙම නේද පින්වත්නි අපි මේ ශරීරය අපි ධනවතෙක් වශයෙන් හිටියත් ඒ වගේම දානපතියෙක් ධන ගිලන්තෙක් වශයෙන් හිටියත් අපි සියලු දෙනාගේම ජීවිතය කෙලවර වෙන්නේ මරණයෙන් කියන තත්ත්වයෙන් එදාට මේ ශරීරය දින දෙකක් තුනක් තුල බෙහෙත් ගල්ලා නොතිබ්බොත් එහෙම මේක ඕජාව වැගිරෙන මහා දුගද හමන පිළිකුල් සහගත තත්ත්වයට පත් වෙනවා. දෙමව්පියන්ට කොච්චර ආදරය කළත්, බිරිඳට කොච්චර ආදරය කරත්, ස්වාමියාට කොච්චර ආදරය කළත්, දරුවන්ට කොච්චර ආදරෙන් හිටියත්, කිසියම් කෙනෙක් මිය ගියාට පස්සේ ඒ ආදරේ, ඒ සෙනෙහස තියාගෙන මේ වලකුණ බෙහෙත් නොකල්වා ගෙදර තියාගෙන ඉන්න පුළුවන්ද? කාටවත් බෑ. තවස් දෙක තුන යනකොට මෙහි දුක දහවන්න පටන් ගන්නවා ඒ දුකට ඉවසා ලියන හැකි තත්යකට පත් වෙනවා නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් දේශනා කළේ මෙන්න මේ ශාරීරික தত্ত্বය සියසින් දැක ගන්නට කියලා එදා ඒ මිනිසුන්ට මේ දේශනාව අහගෙන හිටපු බොහෝ දෙනා ජීවිතයේ යථා ස්වභාවය තීරණය කරගත්තා. මේකද ජීවිතය කියලා කියන්නේ. මේ තරම් වටිනාකමක් තිබිච්ච ගැහැණියක් මිය ගියාට පස්සේ නොවටිනා දරකඩක් බවටවත් වඩා පහත් තත්යකටපත් වුණා නම් දුගදහමන පිළිකුල් සාගන තත්යකටපත් වුණා නම් අපේ ශරීරයේ ලක්ෂණය මේම නේද කියලා බොහෝ දෙනා තේරුම් ගත්තා. ඒ වගේම මේ සිරිමාට අනුම් කළ අර රාග චේතනාවක් ඇති කරගත්ත අර පෘථග්ජන භික්ෂුන් වහන්සේටත් නුවණට පහළ වෙන්න පටන් ගත්තා. අපොයි මේ වගේ දුගදහමන පණුව වහන මේ වගේ ශරීරයකට නේද මම ඇලුම් කළේ කියලා ඒ වික්ෂුන් වහන්සේ තමන්ගේ මේ පියවියසින් නෙවෙයි මනසින් මේ රූපය දිහා බලන්න පටන් ගත්තා. පියවියසින් මේ මස්සසින් ඉදිරියට තිබෙන ලෝකයේ දිහාව බලන ඇස්වලින් දකිනකොට නොදැක්ක දෙයක් ඒ හාමුදුරුවන්ට බුදුහාමුදුරන්ගේ දේශනාව අහලා සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලනකොට පේන්න පටන් ගත්තා මේ යථා ස්වභාවය. ඒ නිසා ඒ හාමුදුරුවෝ ඒ ක්ෂණයෙම සෝවාන් ඵලයටපත් වුණා. බොහෝ දිනකට අර්ථ සිද්ධිය වුණා. ඒ නිසා පින්වත්නි මේ ගාථා ධර්මයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ කරුණු ටික තමයි කුමද්ද මේ කරුණු ටික මේ ජීවිතය හැඩගන්වලා තිබෙන ජීවිතය වර්ණවත් වූ මේ රූපය බොහෝ දෙනා හොඳයි කිය කිය සම්මත කරගෙන තිබෙන මේ රූප සම්පත්තිය මිය ගියාට පස්සේ මේක පණුව වහපු ඊ타මත්ම පිළිකුල් සාගත දෙයක් බවට පත් වෙනවා මේ தත්යේ තේරුම් අරගෙන මේ Tamange මේ ලෝකයේ දිහා බලන ඇසින් නොවේ මනසෙන් කල්පනා කරලා බලන්න රූපයක් කියන්නේ මොකද්ද ජීවිතයක් කියලා කියන්නේ මොකද්ද එහෙම බලලා හිත සැනසෙන්නට යථාභෝධය ලබා ගන්නට කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් එදා රජතුමා ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කළේ. ඒ නිසා පින්වත්නි අදත් මේ ධර්ම දේශනාවට සවන් දුන් ඔබ හැමදෙනාටම මේ ජීවිතයේ තිබෙන යථා ස්වභාවය මේ තුලින් වටහාගෙන කටයුතු කිරීමට අවශ්‍ය කරන මානසික නිර්වෘල් භාවය ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය මාරගත්ත කීපොලක්ම සිටිනවා 1995 සැප්තැම්බර් 15 වන දින අභාව ප්‍රාප්ත විශ්‍රාමලත් විදුහල්පති KMK විජේසේකර මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනාටම පින් පිණිස දායකත්වයේ දරනවා මාතරේ කයිකාවල කම්බි අඩියේ පදිංචි පීඑන් විජේසේකර මහත්මිය ඇතුළු දූදරු පිරිස ඒ වගේම කඩවත පහළ දියන් වල පුෂ්පාරාම මාවතේ පදිංචිව සිටි පිටකොටුවේ ගුණසේකර ස්තෝසි අධිපති ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික ඕඩි මුණසිංහ මහතා පරලෝ සපත්තලා දෙවසරක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරනවා දයාබර බිරිද සෝමා මුණසිංහ මහත්මිය සමග දයාබර දියණිය ඇතුළු එකම බෑණුවන් සහ මිනිබිරියන් දෙදෙනා එවැගේම ගාල්ල කනම් පිටිය පාරේ විසු ගණේගම විතානච්චි නෝන්හාමි මෑණියන්ට සේදරලියනගේ පේද්‍රෙක් අප්පුහාමි පියාණන්ට මුලට යන සීනිපැල්ල ගොඩංග විසු බණ්‍යාරච්චි කංකානම්ගේ දනෝරිස් රාජපක්ෂ ලොකුහාම්ගේ සැමියා ඇතුළු වූ මෑණියන් නා පියාණන්ට පින් අනුමෝදන් කරනවා දායකත්වයේ දරන්නේ ගාල්ල හරස්පාරේ හිරිඹුර විසු එස්.එල්.කේ වන්‍යාරච්චි මහත්මිය ඇතුළු වූ පිරිස. එමෙන්ම දෙහිවල කවුඩානේ පදිංචිව සිට මීට තෙමසකට පෙර දැසී ගිය WD නන්දාවති පියසේන මෑණියන්ට ඒ ඒ පියසේන පියාණන්ට කල්පිටිය ඉගල විසෝ කේජී ගුණසේන පිටකල බෙද මහතා ඒ පියාණන්ට හා ඕකේදී නන්දලතා මෑණියන්ට පින් පිණිස දායකත්වයේ දරනවා රාජගිරිය සමරජීව පවුලේ ඇත්තන් විසින්. ඒ වගේම 2000 සැප්තැම්බර් මාස 8 වෙනි දින ඉමදුව බල්පල සිංහවිලාහි විසූ ලැකීගේ ධර්මතිලකා ඉදිරිසිංහ මෑණියන් සහ මියගේ පවුලේ සියලු ඥාතීන්ට කොස්සේන වටරක පවුලේ මියගේ ඥාතීන්ට පින් පැමිණවීම පිණිස ඒ වගේම පවුලේ ඥාතීන් සමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා දියණිය බෑණනුවන් ඇතුළු දූ දරුවන් පිරිස. එවැගේම පරලෝ සැපත් පියාණන් වූ චාලිස් කල්දේරා මහතාටත් මෑණියන් වූ එලිසානා පීරිස් මහත්මියටත් සහෝදරයා වූ සෝමපාල කල්දේරා මහතාටත් නිමල් ගලගෙදර මහතාටත් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ද පින් අනුමෝදන් කරනවා කොට්ටාව මාතුපුරේ එච්.ආර්. කල්දේරා මහත්මිය සහ සහෝදර සහෝදරියන් පිරිස ඒ අනුව අද මේ පින්කමේ දායකත්වයේ දරුවා වූ ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ සියලු දිනාටම ඔබ නමින් පරලෝසබත් මෞපිය දූ දරුවන් ඇතුළු ඇතුළු සියලු ඥාතීන්ට මේ ධර්ම දේශනාවේ කුසල් බලෙන් තෙරුවන් ශක්තියෙන් පරලෝ වශයෙන් ඊටමත් හොඳ භව සම්පත් හිමි කරගන්නටත් මෙලෝ වශයෙන් ආයුර ආරෝග්‍ය ආදී සම්පත් හිමි කරගන්නටත් ඔබ අප හැමදෙනාටම දීවි මනුෂ්‍ය සම්පත් කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත් පිණිස මේ ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්නට ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා සියලු දනාටම උතුම් වූ නිවන් සුවම අත්පත් වේවා අද ධර්මානුශාසනා පවත්වන ලැබූ දේශකයන්න් වහන්සේ පිටිදූව තිස්සකිරි විහාරය බොරැල්ලේ බේස්ලයින් මාවතේ ශ්‍රී ධර්මාශ්‍රම විහාරය යන උභය විහාරාධිපති සහ විශ්‍රාමලා සිද්ධාල්පති පූජ්‍යපාද පිටිදොර ධම්මික ස්වාමින්දයන්න් වහන්සේ